පුනරුද්දීප්තිය මෙයට අවුරුදු 100කට ඔබෙහි ලක්දිව වැසි ජනතාව තුල භාවනාව ගැනත් ආරණ්‍යක ප්‍රතිපත්තිය ගැනත් ආරණ්‍ය සේනාසන ගැනත් පැවැත්තේ ඊතා දුබල තත්වයකි ආරණ්‍යක භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ නමක් දැකීම ඒ කාලේ අපූරු දෙයකි. සෙසු බණදහම් ගැන කවර කතාද? ප්‍රතිපත්ති සාසනික වැඩ ගැන ඔවුන්හට තිබුණේ ඊතා සුළු දැනීමකි. ශාසනික වීර පිරිස බුදු සසුනට අයත් වැඩ මදින් මද පිරිහෙනු දුටු උදාර අදහස් ඇති වීර පුද්ගලයන් ඒ පාඩුව පිරිමසාලීමට දිවි පුදා ඉදිරිපත් වන හැටි ශාසන වංශ කතාවෙන් අපට පැහැදිලිව පෙනෙයි. ධර්මයේ ඇති මේ මාහැඟි පිරිසිදු මෙහෙයවීම ගැන පවා සිතන අපට පහළවන්නේ निराமிස ප්‍රීති ප්‍රමෝදයකි. අතීතය දෙසසේම වර්තමානයේ දෙසද නුවණින් විමසුම් හෙළන විට මේ කාරණය හොඳින් එලි පැහැදුම් වෙයි. පඳුරු අතීතයේ රාජසිංහ රජුගෙන් සිදු වූ ශාසනික ගුණ විලෝපයෙන් සිදු වූ පාඩුව පිරිමසාලීමට කීර්තිශ්‍රී රාජසිංහ රාජසමයේ පහළ වූ වැලිවිට සංඝරාජයන් වහන්සේ ප්‍රදාන ගුණවතුන් වහන්සේලා ටික නමකගේ වැඩ අදත් අප සතුටින් සිහි කළ හැකි බව තිබේ. කාල විෂම ආදී විපත් නිසා එය වැඩි කලක් පවත්වාගත නොහැකි වූවත් ආරණ්‍යක විදර්ශනා પરම්පරා නාමයවත් අසන්නට ලැබී තිබෙන්නේ ඒ ප්‍රශස්ත ශාසන සංග්‍රහය හේතු කොටගෙනය. ඉන්පසු සසුන් වැඩ අඳුරු අතට හැරුණු දුටු තවත් පින්වතුන් වහන්සේලා කීප නමක් සමකාලීනව වැඩට බටහ වරාපිටියේ සුමිත්ත ස්වාමීන් වහන්සේ පුවක් දණ්ඩාවේ පඤ්ඤානානන්ද ස්වාමීන් වහන්සේ වැලිගමුවේ අත්තදස්සී ස්වාමීන් වහන්සේ නාපාන සුමන ස්වාමීන් වහන්සේ නෑහින්නේ සුමනතිස්ස ස්වාමීන් වහන්සේ රන්සෑගොඩ සුමන ස්වාමීන් වහන්සේ පුලියංකුලමේ දීපංකර ස්වාමීන් වහන්සේ ආදී උතුමන් වහන්සේලාය උන්වහන්සේලා උඩ පාත දෙරට ආරණ්‍ය විවේක සේනාසන සොයාගෙන සුළු පිරිසක් සමග විදර්ශනා භාවනාවේ යෙදෙමින් සසුන් වැඩ වැඩූහ. අද පවත්නා ආරණ්‍ය සේනාසන පිළිබඳ උසස් හැඟීම පහළ වූයේ පූජ්‍ය වූ මේ පින්වතුන් වහන්සේලාගේ නිර්මල වූ ජීවිත පරිත්‍යාගශීලී උදාර සසුන් වැඩ හේතු කොටගෙන බව නොවලහා කිව යුතුය. ජීවිතය දෙවනි කොට සුරකි ඒ ගුණයන් පිරීමට උන්වහන්සේලා මැදි වී විසීමට සිටියේ සාසනික ගුණ කිසිත් නොදත් පිරිසකි. ගුණ නොතකන පිරිසකි. කෙසේ නමුත් උන්වහන්සේලා ලෝකයාට සසුන් ගුණ පිළිබඳ හොඳ පැත්ත අවබෝධ කර දීමෙන් විශාල ජයග්‍රහණයක් ලබාගත්හ. මේ වැඩපිළිවෙල ගෙලිහි වැටෙන්නට සූදානම් වන සමයේ ආරණ්‍යක ප්‍රතිපත්තියත් විදර්ශනා භාවනා වැඩත් පුනරුද්දීප්තියකට පමුණවාලීමේ අභිලාෂ ඇති වීර බුද්ධ පුත්‍රයෙකුගෙන් යතෝක්ත සම්බන්ධය ලැබී පණ ගැසී නැවතත් ආරණ්‍යක විදර්ශනා භාවනා වැඩි දියුණු වන්නට පටන් ගත්තේය. ඒ වනාහි ගරු කටයුතු පඬිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ ස්තවීර පාදයන් වහන්සේ ආරම්භ වූ ශ්‍රී කල්යාණි යෝගාශ්‍රමීය සසුන් වැඩ පිළිවෙලයි. ලෝක ව්‍යාප්ත භාවනා වැඩපිළිවෙල 2500 බුද්ධ ජයන්තිය බෞද්ධ පිරිසගේ උනන්දුවට හේතු විය. මේ උනන්දුවෙන් නොමනා සැරසිරි වලට හිත යොදූ පිරිසක් මෙන්ම උවමනා ත්‍රිවිධ ශාසනික වැඩට සිද්ධුන් පිරිසක්ද වූහ. මේ පිරිස නිසා ලෝකයේ බොහෝ පැතිවල පැතිර ගිය භාවනා ව්‍යාපාරයක් උදා වූයේය. බුරුම භාවනාව යයි මෙකල කතා කරන භාවනා වැඩපිළිවෙලද බුරුම රටේ අති සම්භාවනීය මහතෙරුන් වහන්සේලාගේ මාර්ගයෙන් අපේ රටට ලැබුණු ප්‍රශස්ත වූ විදර්ශනා උපදේශ සමූහයකි. විදර්ශනා භාවනා પરම්පරාව අඛණ්ඩව ගෙන ගිය බුරුම පින්වතුන් වහන්සේලා ගිහි පක්ෂයටද උගන්වමින් එය හොඳින් ගෙන යාමට නොපසුබටව උත්සාහ යෙදුවහ. බුරුම භාවනාව ප්‍රස්තාවනානුරූප හේයින් මේ බුරුම භාවනාව පිළිබඳවද වචන කීපයක් කීම සුදුසුයයි සලකමි. බුරුම භාවනාව යයි මෙකල කතා කරන්නේ උගත් සම්භාවනීය වූ බුරුම රට මහතෙරුන් වහන්සේලා પરම්පරාවෙන් પરම්පරාවට නොකඩවා පවත්වා මේ කාලය දක්වා එනු ලබන බුද්ධ සම්මත විදර්ශනා භාවනාවකටය සංස්කාර ධර්මයන්ගේ යථා තත්ත්වය දැනීම විදර්ශනා භාවනාවේ ප්‍රධාන අදහසයි එයින් නාම රූප ධර්මයන් බෙදී වැටෙන් වැටෙන්නට සලස්සා ගැනීම ආරම්භ වැඩපිළිවෙලයි. එයට සීල විසුද්ධියත් චිත්ත සමාධිය වූ චිත්ත විසුද්ධියත් උපකාරී වෙයි. මෙය සපයා ගැනීමට උදරයේ පවත්නා වායෝ පොට්ටබ්බ රූපයට සිත යොදා එය අරමුණු කොටගෙන භාවනාව පටන් ගනිමින් චක්ෂුරාද්‍රී ඉන්ද්‍රියන් ඉන්ද්‍රිය ద్వාරයන්ට හමුවන අරමුණු එකක් නොහැර වර්තමාන වශයෙන් මෙනෙහි කරයි. ඒ අනුව මානසිකාර භූමියේ වැඩසපයා විදර්ශනා ඥාන පරම්පරාව මුහු කරවාගෙන මාර්ගඵල ලාභය සලසා ගැනීම මේ භාවනාවේ ලැබෙන ඊතා උසස් ප්‍රයෝජනයයි. අතිශයින් සාර්ථක භාවයක් මුලපටන්ම සලසා දෙන මේ භාවනා ක්‍රමය ශාසනානුලෝමික නොවේයයි කියන සුළු පිරිසක්ද ඇත්තාහ. අධ්‍යාත්මික වැඩපිළිවෙලක් වූ භාවනාවක් පිළිබඳව එහි නොයේදී විවේචනයක් කරන්නට යාම වැනි මෝඩකමක් කරන ඒ පින්වතුන් හට මොලේ පෑදීමට කවර තරමේ උපක්‍රමයක් සුදුසු වේදයි අපට නම් සිතා ගැනීම දුෂ්කරයි. ඉසිමන් ඉවතලා මේ භාවනාවේ යෙදීමට ආරාධනා කරමු. භාවනා ක්‍රම සංසන්දනය පූර්වෝක්ත භාවනා සම්ප්‍රදායන් සියල්ල දෙස විමසුම් මනස යොදන අපට මේ තාක් කලෙලි දැක ඇති භාවනා උපදේශයන් පිළිබඳ ආලෝකයක් ලැබෙන්නේය. ඒ වනාහි අප සිත් තුළ බොහෝ කාලයක් මුළුල්ලේ නලියමින් පැවති කුහුල ලිහාලන ආලෝකයකි. අරහත් මාර්ගය තෙක් උගන්වාලන සකලාංග උපාංග සමන්විත වූ නොඑක් භාවනා ක්‍රමයන් අපේ පැරණි පුස්කොලයන්හි පුස්කොළ පොත්වල ලියවි ඇතිවන්නට පිළිවන යන කුහුල් දැන් බොහෝ දුරට සංසිඳී ගිය හේිනි. එසේම දැනට යම් කවර ක්‍රමයකිනුත් එලිදැකුම නොලත් හෙළිදරව්හි පැවති භාවනා ක්‍රමයක් ඇතිවිය නොහැකි යන හැඟීමද මේ සම්බන්ධව සියුම් අන්දමින් විමසීමේදී අප සිත් තුළට ආවේය. සියල්ල එකතු කොට සලකා බලන විට විසුද්ධි මාර්ගගත ක්‍රමයත් එයින් පාරිෂ්ඨ අර්ථකථාගත ක්‍රමයත් දේශීය ක්‍රමයත් යන කොටස් තුන පැරණි ක්‍රම වශයෙන් පෙන්눔 කළ හැකි වේ. සම්පූර්ණ භාවනා උපදේශයක අන්තර්ගත විය යුතු කරුණු මේ එක කොටසක් හිවත් ඇතයයි කිව නොහැකිය. යම් කිසි හැඟීමක් උඩ ආදි කම්මිකයා විසින් අවශ්‍යයෙන් දතියුතු දේ නොකියා හැර තිබේ යයි කීමට බොහෝ දෙනා විරුද්ධ වන්නට පුළුවන්. එහෙත් එය සිදු වී තිබේයි. නිදර්ශනයක් වශයෙන් එක් කරුණක් දක්වන්නට අදහස් කරමි. සමත භාවනාවේදී අරමුණට පිටතින් ඉන්ද්‍රියන්ට හමුවන හැම අරමුණක් ගැනම පිළිපැදිය යුත්තේ අසති අමනසිකාරයයි. එයින් ප්‍රධාන වූ කසින ආදී අරමුණ ප්‍රකටව වැටහෙන්නට පටන් ගන්නේය. විදර්ශනා භාවනාවේදී ප්‍රධාන ආරම්මණයෙන් පිට අරමුණු නොසලකා හැරීම විදර්ශනා ප්‍රතිපත්තියට නොගැලපේ. විශේෂයෙන් මානසිකාර භූමිය වූ ආදි කර්ම අවස්ථාවේදී ලැබෙනතා කරමුණු වර්තමාන වශයෙන් මෙනෙහි කිරීම යෝගාවචරයාගේ නාම රූප ධර්මයන් පිළිබඳ විවේකයෙන් නුවණ දියුණුවට උපකාර වෙයි. එහෙත් මේ ස්වභාවය ගැන විසුද්ධි මාර්ගය නිශ්ශබ්ද විය. මෙබඳු තවත් කරුණු තිබේ. විසුද්ධි මාර්ගයේ එන ක්‍රමයෙන් අනුගමනය කළ අවශේෂ භාවනා ක්‍රම සන්දර්ශක ග්‍රන්ථද මෙබඳුම විය. මෙය කර්මස්ථාන සංග්‍රහයේ එක්තැනකදී විශේෂයක් දක්වා තිබේ. එයද විදර්ශනා භාවනාව පිළිබඳ කරුණ නොදැන විවේචනයෙහි යෙදෙන පින්වතුන් හට අනුකම්පා සඳහා දක්වාලීම උචිතයයි අදහස් කරමි. ශුද්ධ විදර්ශනා යානික වැඩපිළිවෙලේදී විසුද්ධි මාර්ගයේ මග දැක්වීම මෙසේය. සුද්ධ විදර්ශනා යානිකයා වනාහි මේ සමත යානිකයා හෝ ධාතු හතර විවස්ථා කෙරෙයි යන මෙයින් නාම රූප පරිග්‍රහයේ ආරම්භය පවසයි. මෙහිදී කර්මස්ථාන සංග්‍රහය මීට වඩා පැහැදිලි අදහස් දෙයි. ශුද්ධ විදර්ශනා යානිකයා හට සමතයේ දියුණුව නැත. එහෙයින් විදර්ශනාව සඳහා යෙදූ අරමුණෙහිම චිත්ත ඒකාග්‍රතාව සලකා ගැනීමෙන් ෂණික සමාධිය පහළ වෙයි. එය චිත්ත විසුද්ධියයි. ඒ චිත්ත විසුද්ධිය උඩ විදර්ශනාවේ යෙදමින් మతు විසුද්ධි සියල්ල සම්පූර්ණ කරගත හැකි වන්නේය. මෙසේ පැහැදිලි ලෙසින් උගන් වූ සුද්ධ විදර්ශනා ක්‍රමය ප්‍රතිපත්තියක් නොවේයයි ඉවතලන්නට කතා කරන්නෝද ඇත. එය චිත්ත විසුද්ධිය නම් ප්‍රථම ධානයයයි උත්කෘෂ්ඨ වශයෙන් කළ දේශනාව අනුව සලකා ශුද්ධ විදර්ශනා යානිකයා හට යතෝක්ත ආකාර සමාධිය නොලැබෙනෙහින් කියන කතාවකි. චිත්ත විසුද්ධි නාමස උපචාරා අට සමාපත්තියෝ යන විසුද්ධි මාර්ග කතාවද ඔවුන්හට විශ්වාස නැති සේ පෙනේ. එසේම දේශනාවේ සඳහන් පූර්වෝක්ත චිත්ත විසුද්ධි කතාවද විසුද්ධි මාර්ග කතාවට නොගැලපෙනසේ සලකති. මේ සියල්ලම निराකරණය වන්නට නම් ශුද්ධ විදර්ශනා යානිකයාගේ මාර්ග චිත්තෙහි ලැබෙන චිත්තාංගයන් සලකා බැලිය යුතුය. ඒවනාහි සම්පූර්ණ ප්‍රථම ධානාංගයන් ගැබ් වූ තනකි. මෙසේ වීමට මාර්ග අවස්ථාව ප්‍රථමයෙන් ඒ අංගයන් සම්පූර්ණ විය යුතු නොවේද? අට කතාගත භාවනා ක්‍රමය අට කතාව ආසියලු භාවනා ක්‍රමයන් බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ විසින් විසුද්ධ මාර්ගයේහි ඇතුළත් කළ බව අත්තශාලිනියේ කියයි. එහෙත් එහි ඇතුළත් කිරීමට ඉඩ නොලද සුළු සුළු ක්‍රමයන් විනය අටුවා විජම් අටුවා ආදීෙහි පෙන්වා දෙන ලද බව පෙනේ. අට කථාගත භාවනා ක්‍රමයේයි පැවසුනේ මේ කොටස් සඳහාය. අටුවාවන්හි මතභේදයන් පහළ වූයේ ඒ ඒ බානක પરම්පරා මතභේදයන් අනුවය. ඒ කවර මතභේදයක් වුවත් බුද්ධ මතෙහි ඇතුළත් නොවතහොත් ඒ ඉවත දැමිය යුතුය. භාවනා ප්‍රතිපත්තිය පිළිබඳවද සැලකිය යුත්තේද මේ ටිකය. භාවනා කාල නියමය. භාවනාවට හිඳගත යුතු වේලාව හා එහි ගත කළ යුතු වේලාව හා දිනකට එහි යෙදිය යුතු වාර ගණන විසුද්ධි මාර්ගයේහි පැහැදිලිව දක්වනුයේ නැත. බුද්ධඝෝෂ ආචාර්යින් වහන්සේ ඒ තීරණය පුද්ගලයා අනුව කිරීමට කර්මස්ථාන ආචාරයෙන් හට ඉඩ තබන්නට ඇත. එයින් පිටත් අටුවාවන්හි මේ පිළිබඳ විශේෂ තොරතුරු දක්වා ඇත. පසුබත් කාලයේ භක්ත සම්මදයට ඊට අසුළු කලක් ඉඩදී භාවනාව පටන් ගත යුතුයසේ බොහෝ තැන් සඳහන් වෙයි. පටන්ගත් භාවනාවට යටත් පිරිසෙයින් තුන් පැයක් හිඳිය යුතු බවද දවසකට තුන්වරක් එසේ හිඳගත යුතු බවද සඳහන් වේ. එසේම ද්වත්තිංසාකාරයේ පංච චක්‍රයන්ට කාලය බෙදා දී ඇත්තේය. පුරුද්දට අනුව ක්‍රමයෙන් හිඳගෙන ගෙවන කාලය දික්කර ගැනීම යෝගාවචරයාගේ తත්වයේ අනුව සිදුවිය යුත්තේය. ආසනය ආනාපානසති භාවනාව ප්‍රකාශ කරන තැන්වල මුලදී පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා යයි සඳහන් වෙයි. මෙයින් ආනාපානසති භාවනාවට ඌර්බද්දාසනය හා කය කෙලින් තබා ගැනීම අවශ්‍යකය. නියමන්දමින් ආසන ක්‍රමය සකස් වුවහොත් චිත්ත ඒකාග්‍රතාව පහසුවෙන් ලැබෙයි. චිත්ත ඒකාග්‍රතාව භාවනා සමෘද්ධියයි. මෙසේ මෙම ආසනයෙන් හෝ පద్මාසනය සිද්ධාසන ආදී ක්‍රමෙන් හිඳ ගැනීමට නොහැක්කෝද ඇත්මයි. ඔවුන් විසින්ද යම්කිසි පහසු ක්‍රමයකින් භාවනාවේ යෙදීමට සිතට ගත යුතුය. ඒ කියන හිඳීම අපහසු වුවත් භාවනාව අතපසු කිරීමට නුවණට හුරු නොවේ. පුරුදු භාවනාව කරගෙන යාම සතර ඉරියව්වේම වරද නැත. එහෙත් සයනය තීන මිද්දේට උපකාර වන හේයින් එය අඩු කරගත යුතුය. සක්මන් භාවනාවේදී විශේෂයෙන් සලකා ගත යුතු වනුයේ විදර්ශනා භාවනාවේ යෙදෙන්නවුන් විසිනි. විදර්ශනාවේ යෙදෙන යෝගාවචරයා විසින් සක්මනේදී මෙනෙහි කළ යුත්තේ සක්මන සඳහා යොදන කායික මානසික ක්‍රියා සහ සිතුවිලිය. එකල ඒ අනුව විදර්ශනාව දියුණුවටපත් වෙයි. භාවනාවේ විශේෂ චාරිත්‍ර සක්මන් භාවනාවේ නියම ක්‍රමයෙන් බොහෝ වේලාවක් ගතකොට ආසන භාවනාව පටන්ගත් විට පහසුවෙන් සිතේ තැම්පත්කම ලැබෙයි. එහෙයින් ආසන භාවනාවේදී සිත එකඟ නොවේ නම් සක්මනට බැසිය යුතුය. එසේම දිවා කාලයේ ආසන භාවනාව පටන් ගන්නට ප්‍රථමයෙන් අත්පා හෝදාගෙන සිහිල් කරගෙන එයට බැසීමද ඉක්මනින් සිත එකඟ කර ගැනීමට උපකාර වෙයි. තවද සක්මනහා ආසන යන මේවා පිරිසිදුව තබා ගැනීමට උනන්දු විය යුතුය. අපරිසුද්ධ බාහිර වස්තුන් නිසා ආධ්‍යාත්මික වස්තුවල බලයද නොදැනීම පිරිහි යන්නේය. මේ හේතු කොටගෙන භාවනාවේ ඉදිරියට යාමද නවතින්නේය. ශක්තියද ඇද වැටෙන්නේය. තමාගේ අනික් පරිස්කාර ගැනද කිව යුත්තේ මේ ටිකමය. විවේක සම්පත්තිය භාවනාවට විවේකය වටිනා සම්පතකි. ඊටමත් ප්‍රයෝජන වෙයි. චිත්ත ඒකාග්‍රතාවයට එය ආහාරයකි. ඒ විවේකයේ සැලසෙන්නේ තමා අවට ඇති පරිසරය හොඳ අතට හරවා ගැනීමෙනි. භාවනානුරූප සේනාසනය ගැන විස්තර භාවනා උපදේශ ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. නොගැලපෙන ඍතු ගුණය හා පුද්ගලයන් පිළිබඳ සලකා බැලීම විශේෂයෙන් කළ යුතුය. ඒවා නරක් වීම භාවනාවට බරපතල බාධාවකි. පුද්ගලයන් පිළිබඳවත් ගැටීමත් ඇලීමත් දෙකම අහිතකරය. භාවනාවට පිටතින් ඇති පුද්ගල වස්තුන් ගැන නිතර නිතර සිත යොදවන්නට යාමේදී විතර්ක ප්‍රවාහය ගලා යාමෙන් කෙලෙස් වැඩෙන්නට පටන් ගනී. එයින් භාවනාව පිරිහෙයි. එහෙයින් නොඇලීම සිතේ තදින් දියුණු කරගත යුතුය. සුඛා විරාගිතා ලෝකේ විරාගිතාව උසස් සැපයකි. කොතරම් සැප ඇතත් මෙය නැතහොත් එතන නියම සැප නැත. කෙලසුන්ගෙන් ඈත්වීම හෝ සම්පූර්ණයෙන් කෙලෙස් බලපෑමෙන් ඈත්වීම භාවනාවේ පරමාර්ථයයි. විවේකයේ සොයන්නට සිත යොදන යෝගාවචරයා හට ඇතැම් විට නොයෙක් අවිවේකීතාවයන් වැඩෙන්නටද ඉඩ තිබේ. ඇතැම් විට එසේ විවේකයේ සෙවීමද කෙලෙස් බල වැඩෙන මගක්ද වනවා ඇත. ඇතැම් විට ඒ සොය සොයා යාම අවිවේකයක් විය හැකිය. මෙසේ හේයින් සිතේ පහළවන රැවටිලි ගතියද තේරුම් ගත යුතුය. උපකාරක ධර්ම ටිකක් භාවනාව අධ්‍යාත්මික ගුණ දියුණුවකි. එහි ප්‍රධානත්වය චිත්ත චිත්තාංගයන් සම්බන්ධ කොටගෙනය පවතින්නේ. චිත්තයේත් චිත්තාංගවලත් දියුණුව නම් භාවනාවේ ප්‍රතිඵල සමූහයකි. එහි තන්පත්ව ඇති අතීත කාලීන දුර්වලතාවයන් මගහරවා ගැනීමද හොඳ හිතක් දියුණුවට දෙන උසස් උපකාර ධර්මයකි. එයින් එකක් නම් පෙර හෝ මේ භවයේහි සිදු වූ ආර්ය උපවාද අකුසලයි. මේ නිදහස් වීමට කයින් හෝ වචනයෙන් හෝ මනසින් හෝ දන හෝ නොදන හෝ සිදු වූ තමාගේ සියලු වරද ගැන තුනුරුවන් හා ආචාර්යවරුන්ද ඉදිරියේදී කමාව ඈදිය යුතුය. භාවනාවට මුලින් මෙය විශේෂයෙන් කළ යුතුය. එයින් චිත්ත බලය දියුණු කරගත යුතුය. එසේම තමා තුළ පහළ වූ මාන අහංකාර ආදියද ඉදිරිපත් කොට සමාව ඇයද සිටිය යුතුය. එයින් චිත්ත බලය වර්ධනය කරගත යුතුය. ඊළඟට සිතේ දුබලකම මගහරවා ගැනීමට සමාන හැඟීම් වර්ධනය කර ගැනීමටද තමන්ගේ පින අනුන් හට දිය යුතුය. බුද්ධ පච්චේක බුද්ධාදී උතුමන්ගේ පින තමා විසින් අනුමෝදන් විය යුතුය. ඒ අනුමෝදන් වීමේදී උන්වහන්සේලාගේ පාරමී පින්කම් සිහි කරමින් මතුකොට ගනිමින් අනුමෝදන් විය යුතුය. එසේ අනුමෝදන් වීමේදී මේ ගාථාව තේරුම් සහිතව සිතට වදිනසේ සබ්දනගා කීමද ප්‍රයෝජනය. පුඤ්ඤංචයන් සබ්බ තථාගතානං අඤ්ඤේච සම්බෝධි පරායනානං පච්චේක බුද්ධ සච්ච ශාවකානං සබ්බං ගුරුණං අනුමෝදයේ සිසෝ යනුයි. තේරුම සියලු බුදුවරයන්ගේ යම් පින් රසක් වෙයිද. බෝධිසත්වයන්ගේ යම් පින් රසක් වෙයිද. පසේ බුදුවරයාණන්ගේද ශීනාශ්‍රවයන් වහන්සේ ආදී ආර්යන් වහන්සේලාද ආචාර්යන් වහන්සේලාගේද යම් පින් රසක් වෙයිද ඒ සියල්ල අනුමෝදන් වෙමි යනු එහි අදහසයි උපදේශ සාරාංශය භාවනාව පිළිබඳ අටකතාවල ඒ ඒ තැන්වල දක්වන ලද කරුණු සම්පින්ඩණය කොට තේරුම් ගන්නට සැලැස්වීමද මෙහිදී ප්‍රයෝජනවත් වේයයි සලකමු. එහෙත් විදර්ශනා භාවනාව පිළිබඳ අභ්‍යන්තර බාහිර වශයෙන් ලැබෙන සියලු කරුණු හා ලැබෙන තාක් ඒ ඒ අවස්ථාවන්ද එකක් පාසා ආධිකම්මික යෝගාවචරයා ඉදිරියෙහි තැබීමද එතරම් ප්‍රයෝජනවත් නොවනවා ඇත. එහිදී ගුණ ප්‍රතිලාභයෙන් දියුණු වූ පින්වතාට තමා ඉක්මවාලූ දුෂ්කරතා මාර්ගයත් ලබන ලද උසස් ගතිගුණත් දැන ගැනීම නම් ප්‍රයෝජන වනවා ඇත. මෙයින් పూర్ව කෘත්‍ය සපයාලීමට අයත් සීල විසුද්ධිය හා විවේක සමෘද්ධියෙන් චිත්ත විසුද්ධියද සම්පූර්ණ කරගත් යෝගාවචරයා හට ඇත්තේ සංස්කාර පරිග්‍රහයට සිත යොමු කිරීමය හෙවත් මානසිකාරය ඇරඹීමය මේ ආරම්භයට අටුවාවල සඳහන් වන්නේ අබිනිවේෂය කියාය. ඒ අබිනිවේෂය තමාගේ సంతාණයට අයත් වූ යම් යම් කොටස් මෙනෙහි කිරීම වශයෙන් අජ්ජත්තා අබිනිවේෂය කියාද එයින් පිටත බාහිර කොටස් එනම් සංස්කාරයන් මෙනෙහි කිරීම වශයෙන් බහිද්ධාභිනිවේෂය යයිද දෙආකාර වෙයි. වුට්ටාන නම් වූ මාර්ග පහළ වීමද මේ දෙආකාරයෙන්ම ලැබෙයි. ඒ අනුව අභිනිවේෂයත් වුට්ටානයත් පිළිබඳ විස්තර මෙසේ කොටස් වෙයි. 1 අජ්ජත්තං අබිනිවෙස්සෙත්වා අජ්ජත්තං උට්ටාති දෙක අජ්ජත්තං අබිනිවේසෙත්වා බහිද්දා වුට්ටාති 3 බහිද්දා අබිනිවේසෙත්වා බහිද්දා වුට්ටාති 4 බහිද්දා අබිනිවේසෙත්වා අජ්ජත්තං උට්ඨාති 5 රූපේ අබිනිවේසෙත්වා රූපා වුට්ටාති 6 රූපේ අබිනිවේසෙත්වා අරූපා වුට්ටාති 7 අරූපේ අබිනිවේසෙත්වා අරූපා වුට්ටාති 8 අරූපේ අබිනිවේසිත්වා රූපා වොට්ටාති 9 ඒකප්පහාරේනේව පඤ්ඤක් කන්දේහි වුට්ටාහි යනාදී ක්‍රමයෙන් ඒ දක්වන ලද්දේය මෙහි අජ්ජත්ත බහිද්දා රූපාරූප පංචක්ඛන්ද ලක්ඛනත්ය යන මොවුන් අනුව කොටස් කිරීම සිදුවිය භාවනා ආරම්භයට ආරම්මණයට අධ්‍යාත්ම පරියාපන්න සංස්කාරයන් ඉදිරිපත් කර ගැනීමත් එහි නාම රූප පරිච්ඡේදය කිරීමත් අජ්ජත් අබිනිවේෂය වෙයි. එයින් පසු මමත්වයෙන්ගත් වස්තුවල පැවති විපල්ලාසද නැති විය යුතු හේයින් එෙහිදී විදර්ශනාව කෙරෙයි. එය දියුණු වීමෙන් අනුපාදින්නක සංස්කාරයේද අරමුණු කොට විදර්ශනාව කෙරෙයි. එයට පසු ඒ අරමුණු කොට පැවති වේදනාව සම්මර්ෂණයට ගොදුරු වෙයි. එය මෙනෙහි කරයි. සංඥා සංඛාර විඥාන අරමුණු වෙයි. එය මෙනෙහි කරයි. මෙසේ යෝගාවචරයා රූපයත් අරූපයත් දෙකම ලැබෙන ලැබෙන හැටියට මෙනෙහි කරයි. නාම රූප ව්‍යවස්ථානය සම්පූර්ණ වීමෙන් අධ්‍යාත්මගත ධර්මයන් මෙනෙහි කිරීමේදී මාර්ගලාභය වෙයි. ඒ අජ්ජත්ත වුට්ටාන නම් වෙයි. සෙසු කොටස්ද මේ ආකාරයෙන් සිදුවන සැටි සැලකිය හැකි වෙයි. නවවෙනි කොටසෙහි පංචස්කන්ධයන් එක පැහැර නැගී සිටීම නම් ශාස්ත්‍රුන් වහන්සේගේ සම්මුඛයේදී උන්වහන්සේගේ සාමුක්ඛාංශික ධර්මදේශනාවට හිත මෙහෙයවන නුවණින් අධික වූ උපනිශ්‍රය අධික පුද්ගලයන්ට ලැබෙන පිළිවෙලයි. එහිදී වොට්ටානගාමිනී විදර්ශනාව සියලු ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් ඒකත්වයෙන් සමාන කොට ගැනීමෙන් මාර්ග චිත්තයට සම්බන්ධ කරලීමෙන් සම්පූර්ණ වෙයි. මේ විදර්ශනා භාවනාව පිළිබඳ ආරම්භයත් పూర్ව අවසානයත් වශයෙන් දැක් වූ අබිනිවේෂ උට්ටාන දෙක අතර කාලයේද ඇතැම් පුද්ගලයන් හට ඊටමත් කෙටිය. ඇතැමුන් හට මධ්‍යමය. තවත් කොටසකට බොහෝ දිගය. ඒ ඒ පුද්ගලයන්ගේ උපනිශ්‍රේ ශක්තිය හැටියට වන්නේය. එහෙත් සාමාන්‍ය කතාව අනුව විදර්ශනා ශරීරයේ නැවතුම් පොළවල් මෙසේ දැක්විය හැකිය. මහා භූත හතර පරිග්‍රහණය කිරීම උපාදා රූප පරිග්‍රහ කිරීම බාහිර රූපයන් පරිග්‍රහණය කිරීම අරූප ධර්ම පරිග්‍රහණය කිරීම රූපාරූප ධර්මයන් පරිග්‍රහණය කිරීම නාම රූප ධර්මයන් ලක්ෂණාදීන් විවස්ථාපනය කිරීම නාම රූපයන්හි විදර්ශනාව ඉදිරියට නොගොස් නැවතී සිටීම නාමයන්ගේ ප්‍රත්‍යයන් සැලකීම ප්‍රත්‍ය පරිග්‍රහණයේදී විදර්ශනා පරිවාසය අනිත්‍යාදී ලක්ෂණ ප්‍රතිවේද ඥාන ව්‍යවස්ථාව ලක්ෂණ ප්‍රතිවේදයේදී විදර්ශනා පරිවාසය තියුණු පිරිසිදු විදර්ශනා ඥාන සමයේදී නිකාන්තිය පහළවීම නිකාන්තියෙන් මැඩුණු අවස්ථාව විදර්ශනා නිකාන්තිය ගෙවී යාමේ අවස්ථාව විදර්ශනා නිකාන්තිය ගෙවීමෙන් විදර්ශනා පරිවාස වාසය මග්ග වුට්ටාණය මෙසේ මධ්‍යම වශයෙන් අවස්ථා 15කින් පසුවය වුට්ටාණය නම් වූ අන්තිම අවස්ථාව සැලසෙනුයේ මේ අවස්ථාවන්හි ලැබෙන චිත්ත තත්වයන්ද බොහෝ දුරට උපදේශ කතාවන්හි විස්තර විය යුතුය. ඒ කර්මස්ථාන ආචාර්යවරයාට දැන ගැනීම සඳහාය. ආධිකම්මික යෝගාචරයා හට එය දැනගන්නට සැලැස්වීම අහිතකර හේයින් මේවා උපදේශ ග්‍රන්ථවල අහක් වී ගොස් තිබේ. කාරක සාවේහි කතා විශේෂතෝ අධිපත්තේ සාදිනී යයි එහි යෙදුණු පුද්ගලයාගේම කතාව අභිප්‍රේත ආර්ථය සිදු කරන සුළුයි යයි මේ නිසාම ප්‍රකාශිත බව දතිය යුතුයි. භාවනාවට සුදුසු වීම භාවනාවක් සිතට ඕනෑ බව ඔබට වැටහි තිබිය යුතුයි. ආධ්‍යාත්මික විශේෂෙහි එතරම්වත් අවධියක් නැත්නම් ඔබ භව්‍ය පුද්ගලයෙකු ලෙසට ගණන් ගත නොහැකිය. ලොව පිටතින් පෙනෙන පෙනුම තබා ඇතුළත ගතිගුණ අනුව නොඑක් අතේ බෙදී යන සත්තු ඇත. අනුන්ගෙන් ලැබෙන පහරට පහර දෙමින් බිහිසුණු විපත් කුණාටුවකට තම ජීවිතය නැව බිලිකොට දෙන්නා වූ පත්ල නොදැනෙන දුක් සමුද්‍රයේ ගිලෙන්නෝද අප අතර ඇත්තාහ. අනුන්ගේ පහරින් හිස නමනමා ඇඟ සම හකුල හකුලා නොකමැති වේදනාවන් වේදනාවෙන් හැකිලෙමින් එහිම ගැලෙන මිනිස් ගති නැති සත්තුද වෙති. පහර ස්වභාවිකසේ සලකා හිස ඔසවා එයින් වලකින උපාය සොයා බලවතුන් ඇසුරු කරන නිදහසට ප්‍රිය ජනතාවක්ද අතරින් පතර අපට දක්නට ලැබේ. දුකට හේතුවක් තිබෙයි. සැපතට හේතුවක් තිබෙයි. මේ හේතු හොයා ගැනීම නොකල හැකි නොවේයි. මේ දුක් බැමි වලින් නිදහස් වීමේ මාර්ගය මා සතුය. මා විසින් වීරය කළ යුතුය. නුවණද යෙදිය යුතුය. සත්වයාගේ සිතට සම්බන්ධව ලැබෙන වැඩි අඩුකම් වෙනස්කම් නිකම්ම සිදුවන්නේ නැති බව හැඟෙයි. එය සොයා ගැනීම මට බාරය. මා විසින් ඒ සඳහා ක්‍රියා ආරම්භ කළ යුතුය. චිත්ත පාරිශුද්ධිය මේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවට ਸਰව ප්‍රකාරයෙන් උපකාරී වෙයි. යනුවෙන් සලකන පුද්ගලයා භවයකි. මෙයින් ඔහුට සංවරය ඕනෑ වෙයි. එය දියුණු කරගත හැකි වෙයි. කයින් වැරදි නොකරයි. බසින් වැරදි නොකරයි. මේ අනුව සිත තැම්පත් කරගනී. තැන්පත් හිතට හොඳ නොහොඳ මග නොමග පිළිවෙත නොපිළිවෙත ඇත්ත නැත්ත වැටහීම් ශක්තිය ලැබෙයි. ඒ ශක්තිය ඇසුරු කොට ಗುಣදහම්හි ස්ථීර වීමට ඊටා ගනී. වැරදි වලින් වෙන්වීමෙන් ලැබෙන ගුණය ඒ වෙන්වීමේ අදහස තිබෙන තුරු පවතී. නැවතත් ඒ ගුණය මැඩගෙන අගුණයට පැමිණීමට ඉඩ තිබෙයි. මේ නිසා ගුණය ස්ථීරව තබා ගැනීමට මා විසින් මගක් සොයාගත යුතුයයි නිතරම කල්පනා වේ. විතර්කය ගෙනෙන තාක් අරමුණු වල බැස ගැනීමට බැසගෙන අභිනන්දන ආස්වාදනය වශයෙන් එය පැවැත්මට තණ්හාව තදින් අපේක්ෂා කරයි. එයට ඉඩදීමෙන් වතුවන්නේ විපත්ති ගංගාවකි. උවදුරු සොලි සුළඟකි. පරත්තරක් නැති මහ අඳුරක පුද්ගලයා හෙලයි. විෂම කමින්, වියරු කමින් සතුන් අන්ත දුක් මගක හෙළන මේ තණ්හාව මා විසින් දතිය යුතුය. එහි ඇති රවටන ගතිය තේරුම් ගත යුතුය. ඇද ගන්නා ගතිය වටහා ගත යුතුය. ඒ නිදහස් වීමට සිත යොදන මට ඊට වඩා බිහිසුණු අන්දමින් වැඳ වසාගෙන සිටිනා දිට්ඨිය ඉදිරිපත් වන්නට පුළුවන්. මේ සංසාරය නරක අන්දමින් පෙලෙන්නේ මේ දිට්ඨියේ බලපෑම නිසාය. අරමුණට වේගයෙන් බස්නා මේ දිට්ඨිය නොඑක් අතින් දලුලන විශාල ලතාවකට සමානය. මේ මා විසින් තේරුම් ගත යුතුය. මේ දෙකටම මුල්ව පවත්නා ඇත්ත වසාගෙන ඇසට වැසුණු පටලයක් බඳු අවිජ්ජාව තිබෙයි. මෙය මා විසින් දත යුතුය. හැම දෙයක්ම යට කරගෙන යන ඕග නාමයෙන් කතා කරන මේ කෙලෙස් බන්ධන නැති කිරීමේ පිහිටක් මට නැද්ද? යනුවෙන් මෙසේ ඔහුට විමසුන් වන පහළ වෙයි. මේවා ඔබට පිහිටවන ධර්ම సంతානයයි. ඔබ දුබලකම් ගලවාගෙන යන ආයුධයයි. ඔබ ඇතුළත දියුණු වන්නට යන ශක්තිය වසා සිටින මුලා පටලය රස ආජඤ්‍යයයි. විපත් වැලකීමට පරිත්‍රාණයයි. නියම මග ඇරලන කලන මිතුරු ආශ්‍රයයි. නොදනුම් අඳුරට දෙන එළියයි. කෙලස් කුණු සෝදාලන ස්නාන වතුරයි. පාප විෂ වනගහණය වියලවන කල්පාන්ත සූර්ය මණ්ඩලයකි. මේ තරම් මේ පිළිබඳ ಗುಣ වර්ණනා කළේ මේ ධර්මයන් ඔබ සිත් තුළට තදින් වැදීම සඳහාය. මේවාට වීරිය ගුණයත් එකතු කොටගෙන මේ ධර්ම පහේ වටිනාකමත් ඒවා එකක් පාසා නැති විට සැලසෙන පාඩුවත් නුවණින් සලකා බැලිය යුතුය. ඔබ අවට දෙසට විමසුම් හෙලන්න. ඔබ తත්වය බොරුවෙන් උසස් කොට පෙන්වා ඔබ තුල පුහුමානයක් වපුලා පැලකොට ගුණයට ගුණවතාට නොනැමෙන තැනට ඔබට අවවාද අනුශාසනා දෙන්නෝ ඇත. මෙයින් ඔබේ සිතට වැළඳෙන රෝගය සුව කර ගැනීමට පහසු නැත. හොඳක් හොලපිති හොඳ පිළිවෙතක් තිබෙන බව සලකන නමුත් එයට කාගේවත් උපකාරයක් ගැනීමට නොසිතන තැනට ඔබ සිත දරදඬු වෙයි. බුදුන් රහතුන් ආචාර්යයන් කලන මිතුරන්ගෙන් පිහිටක් ඇතිසේ නොසලකයි. ශ්‍රද්ධා ගුණ විනාශයෙන් සිදුවන මූලික විපතයි මේ. සදහ නැතිනම් භාවනාවක මුල අල්වා ගැනීමට නොපිළිවන. එහෙයින් බුද්ධාදී උතුමන් කෙරෙහි දැඩි භක්තිය වර්ධනය කර ගැනීමෙන් ශ්‍රද්ධා දියුණු කරගත යුතුය. ගුණධර්ම පක්ෂය අල්ලා ගැනීමට හැකිවන්නේ මේ ශ්‍රද්ධා බලයෙනි. ශ්‍රද්ධා හීනත්වයෙන් වියලණු සිත කාර්යක්ෂම නොවේ. මුඩු බිමක් වැනි වෙයි. භාවනා ආරම්භණයට තදින් ඇතුළු වන මේ ශ්‍රද්ධාව ඔබ තුල හොඳින් දියුණු කර ගැනීමට සිතට ගත යුතුයි. ශ්‍රද්ධාවේ තිබෙන වටිනාකම දන්නා යෝගාචරයා පළමුවෙන් ජීවිතය පරිත්‍යාග කරයි. එය මෙසේය මම මාගේ බුදුරජාණන් වහන්සේට ජීවිතය පූජා කරමි. මම මාගේ ධර්ම රත්ණයට ජීවිතය පූජා කරමි. මම මාගේ සංඝ රත්ණයට ජීවිතය පූජා කරමි. මම මාගේ ආචාර්යයන් වහන්සේට ජීවිතය පූජා කරමි යනුවෙනි. මෙසේ කිරීමෙන් භක්තිය වැඩි විශ්වාසය තහවුරු වී එහි යටින් නැති අර්ථය සම්පූර්ණ කරගත හැකි වන්නේය. ආචාර්යයන් වහන්සේ කෙරෙහි හෝ කර්මස්ථානයේ කෙරෙහි හෝ සැකය පහළ නොකර ගත යුතුය. චිත්ත භාවනාවක යෙදෙන්නාහට පහළවන සැක වහාම සංසිඳවා ගත යුතුය. නැත්නම් සැකය විසින් ඒ පුද්ගලයා පුදුම අන්දමේ මහත් විපත් රසකට ඇද දමනු ලබනවා ඇත. ඉමාහං අත්ත බවං බුද්දස්ස භගවතෝ පරිච්ඡාමි ඉමාහං අත්ත බවං ධම්මස්ස භගවතා පරිච්ඡාමි ඉමාහං අත්ත බවං සංගස්ස භගවතෝ පරිච්ඡාමි ඉමාහං අත්ත බවං ආචරියස්ස පරිච්ඡාමි අද්දාය ඉමාය පටිපාදාය ජාති ජරා මරණම් බා පරිමුච්චිස්සාමි ඉමම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු යනු ඒ අදහස පාලියෙන්ම කියන වාක්‍යයයි මේ ශ්‍රද්ධාවේ අගය ඔබට වැටහීමට හොඳින් භාවනාවේ යෙදිය යුතුය. ඇතැම් විට එය බොහෝ දුරට වැඩි ගොස් උසුලන්නේ නැති තරමටද වැඩිවන්නට ඉඩ දිවේ. කරුණු සැලකීමේ නුවණ එහිදී යොදාගත යුතුය. ධර්ම తත්වය වසාගෙන සිටින අවිජ්ජාව, දිට්ඨිය යන මේ කෙලෙස් බල කපා දැමීමට ප්‍රඥාව අවශ්‍යය. නපුරු මගක යන ඔබට ඉදිරියට එන බාධක මගහරවා ගැනීමේ ශක්තියත් නිර්භය ගතියත් අතේ ආයුධයක් තිබ්බොත් ඔබට සැලසෙයි. ප්‍රඥාව තිබීමෙන්ද යෝගාවචරයට සැලසෙන්නේ මේ සනසිල්ලයි. කල දේත් කරන්නට තිබෙන දේත් ගැන තනට සුදුසු සිහිය එළඹ පවතින්නේ නැත්නම් ඔහුට යම් කවර තරමේ සැපක්වත් තහවුරු කරගත නොහැකිය. ඊට වඩා යෝගාවචරයා හට හැම තැනම සතියෙන් හා නුවණින් යුත් සිත් පෙළක් යොදන්නට පුළුවන් විය යුතුය. තමා ඉදිරියටපත් වැරදි දේ අයින් කිරීමටද හොඳ දේ අත්පත් කර ගැනීමටද මේ අතිශයින් උපකාරී වෙයි. සතිය සමාධියෙන් තැම්පත් බවට හරවා ගත යුතුය. වීරියෙන් යොමු කොටගත් සිතුවිලි පෙළ උනන්දු කරගත යුතුය. මෙසේ මේ උපකාරක ධර්ම પરම්පරාව හොඳින් පවත්වා ගැනීම නිසා සිතේ සිත් පෙළේ බැඳෙන මල ගතිය සේදී ගෙවි යන්නේය. ඒ වෙනුවට පහළවන්නේ පිරිසිදු චිත්ත પરම්පරාවකි. අරමුණට බැස ගන්නා අල්ලා ගන්නා ස්වභාවය නිසා එපා නොවේ. ඕනෑකම වැඩේ. සතිය නිසා මගහැරී යා නොදී ඉදිරිපත් වීම සිදුවේ. සමාධිය නිසා එය විසිරී යා නොදී තන්පත්කම සිදුවේ. ප්‍රඥාව නිසා ඇතුළු වීමට සුදුසුකම සැලසෙයි. මේ ගුණ බලය ඔබේ සිතට වද්දා ගැනීමට ඔබ උනන්දු නොවන්නේ මන්දයි දැන් ඔබටම ප්‍රශ්න කරන්නට සිදුවනවා ඇත. භාවනා ක්‍රමය භාවනා ක්‍රමය දැන් ඔබ ඉදිරියට පැමිණෙයි. එය මේ තාක් ප්‍රකාශයට පත්කරුණු පත්කරුණු කරුණු අනුව සාර්ථක වැඩපිළිවෙලක් බව ඔබට මැනවින් වැටහි ගොස් ඇත. දැන් එහි යෙදෙන්නට සිතන්න. මෙහි සඳහන් කරනු ලැබෙන්නේ ඒ පිළිබඳ සංක්ෂිප්ත කතාවකි.